มังสรณะคาโลอยัง ما සැරයක් බුදුරජාණන් වහන්සේගේ ධාරකංගෝපම දුක්ඛේ දරපදක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා ධර්මයි. ඒ ගැන දෙතියෙන් විස්තර කර දීමට තමයි බලාපොරොත්තු වන්නේ. ඒවං ඒතකං ඒකං සමයං භගවා කෝපං කියං විහෙරති ගංගාය නදියා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසුඹෑනුමද ගංගානම් නදිය අතර ගංගා තීරයේ වැඩවාසය කරනවා මේ කියන හැටියට බුදුරජාණන් වහන්සේ ගඟ අරිනෙම තමයි ගණවාගේ කරන්නේ දීති කම්මරාට. අත්තපාකෝ භගවා මහාංකං ගාවංකං ගමකාය සෝදේන විදමා බුදුරජාණන් වහන්සේට ගගින්නට ලැබුණ ලොකු ගරපදක් මේ ගමන දියපාරට අවු වෙලා පහළට ගලාගෙන. පහළට පාවිගෙන යන ලොකු ගරපන්. උදාහ ඉඳලා මේක මොනතර මේකෙන් හරි ලොකු ගරපන් මේ ගමනේ දියපාරට අවු වෙලා පාවිගෙන යනවා. විස්සාග වික්කුවා දැකලා බුදුරජාණන් වහන්සේ විසුන්ත ආමන්ත්‍රණය කරනවා. මේ තරකම් දෙන්නවත් නැහැ. මේ බලකඳ අතුරු කරගෙන උපමා කරගෙන ධර්ම දේශනාවක් පැවැත්වීමේ අපේක්ෂාවෙන් බුදුරජාණන් වහන්සේ විසුන්ත ලෝක ආවන්නේ පළමෙනම වදා අත්තකම දුන්නේ අමම්මංකං ගාරුක්ඛංගං සංගාය තෝතේන විසමා මේ ගරකඟ දෙවිසුක දෙන්නලා බුද්ධජනන් වහන්සේ අහනවා මානේ නුඹලාට තේරෙනවා අර දීපාරක අහු වෙලා මහා ජගතකම් පාවිගෙන යනවා තමයි. මේවම් බන්දේ මන ස්වාමීන් කියලා ඒසෝන් වහන්සේලා සතියකෝ වික්කමේ ධාරුස්කන්ධවන ඕරිමන්තිරං උපදයි. මානෙකින් මේ ගලකඳ නෙගදට අයින් වුණේ නැහැ. නැද ගියපාරට අවු වෙලා යන ගලකඳ නෙගොඩ අයින් වුණේ නැහැ. ඒ ගංගා අයින් වල වැවිලා තියෙන වැල් යාත්‍රිතව වැඩෙන ගස් වල දේවා දේවල් වැවිලා තියෙනවා. දැරෙනාවක් මේ ගවකඳ මේ පැත්තේ ආයෙත් ඉහුරට ආයෙත් වෙනත් එහෙම එයා පතරයි. පාරලහාට යන්නේ. ගන්න හැදිලා. මේකට යෝගේ පැත්තට ගිහලා නම. එහෙම මහරේනේ මේ ගවකඳ මේකට ඉහුරට ආයෙත් වෙන්නේ නැහැ. නම් ආනි මන්තිරම් උපගත. ඒ වගේම එකගොවිය එකගොවිය නුවර ආයන් වනේ ගන්නවා. ආයන් වෙලා ඉඳන් වැළඳලා අඳුවල ගියා පිළිත වරිණ ගස්වල පටලැවිලා මොන එක නම. පල්ලයට යන්නේ නැහැ. එහෙම ඕනේ නැතිනම් නමස්තේ සාකීති මේ මහා ගගතංග යපාරේ ඥානයක මේ ජීවෙනවා යකවි කියලා යකඩනවාම මොකද වෙන්නේ? උගහෙන් එන පියපාරක වැලි ඇවිල්ලා ඇවිල්ලා මේ තරකද යකඩලා. යකඩලා. ආය පියපාරක එන එහෙමම යකඩ. වැලි වලින් යකඩලා යන අපි තරක. එහෙමත් තුනේ නැහැ. දැන් කරේ උත්තියේදී වේගවත් ගිය පාරට යන මේ ගරකඟ අයින් වෙලා ගොඩකලා වස්නේ වේගයේ වැඩුණාම ගොඩකලා ගොඩ ගැවුවාම ඉන්නෙන් ගොඩ වෙනවා ගොඩ දෙනවා මේ ගරකඟ එතකොට මේ ගිය පාරට යන්නේ නැහැ ගරකඟ දැන් ගොඩ ගොඩ වෙනවා ගොඩ වෙනවා මොහොත් තුනේ නැති. නමරස්සග්ගාමෝ ගය. මනුෂ්‍ය ගත්තේ නැහැ. ඒ ගංගායම් වල ඉන්න උතරිය මහ ජලපාරවල් එනකොට විගත එදිහදාගෙන ඒ ගඟේ යන ගර්භකම් ආරාමය කාමයෙන් ඒකට අයින් කරගන්න. ගරක ගන්න. ඒ වගේ නේද? මානසික ගන්නවා කියන්නේ කොට එයාව ගත්තහම ඒ ගරකන්ද දීපාල කර්මලා පල්ලෙහාම යන්න හැකියාව. මානසික ගන්න. මේ අමනුෂ්‍යත්වව ගන්න. අමනුෂ්‍ය කවුරුවා මේක කාර්යවත් එකක් කියලා සක්කවම සුදුවම වනේ කාරවත් අරතුවක් කියලා හිතලා අමනුෂ්‍ය මේක තමයි ගන්න. එහෙමත් ගත්තේ නැතිනම් මේ ආවත්තංග හොරගන්න. මේ සුලිය කතාවයි. මොහොව දෙන්නේ දිය තුලි රැඳෙන්නේ ගම දෙලින් පැමිණලා හැරෙන තැන. මොහොව ගම්වල තියෙන ඒ ගම්වල මේ පණු ගලනවා විකාර. ඒ පණු වලම තියෙනවා නම් දැනත් ඒ වගේ ගම් බොහොම පාරේ හැදිලා ගඟ හැරෙන. අර ගඟ ඇවිල්ලා හැදිලා හැපෙන තැන මහා ගැඹුරු වෙනවා. එතන පියතුලිකම. ඉතින් මේ දරකඳාර පියතුලියක අහු වෙලා යට යනවා. ගත විහිල්ලා හිටන් ගල් වල හැදිලා පොඩි වෙලා තුන විසිමු වෙලා. ආයි ගියපාර දිගේ යන්න ගන්න. එහෙමත් තුනේ නැහැ. නෑ අනුතෝපෝති බල. දැන් මේ දිව්‍ය කුංගලා කියන්නේ කියලා. දැන් ඇතුළත දිරනවා. විරාමේ ගන්නාම සංගේ යනකොට නිකන් නියපාල දැරගෙන ඕක එක දෙකට බැරිලා කැඩිලා ඊයේ වෙලාවාගේ මේ විචිතිලා නියපාල දිගේ යන්නේ එහෙමත් කුණේ නැහැ එවං හෝ වික්කවේ දාවකන්‍தோ අමුක්ත වින්නෝ වහන්සේට අමුක්ත පොමෝ අමුක්ත පාන මහණෙනි මේ විදිහට මේ කියාපු උපස්තරම එකටවත් අහුනේ නැතිනම් මේ ගඩකඳ සමුත්‍රය නැමෙච්ච බරලච්ච ඇලවෙච්ච එකක් වෙන අපේ පා. කාරුකිට හේ මොකක්දයකට හේතුව සමුත්‍රයෙන්ම වික්‍රමයේ ගංගාරය දෝතෝ සමුත්‍ර බෝනෝ සමුත්‍ර සමුත්‍ර මේ ගාමියේ විවකාර සමස්තය මහා කාමයේ පැත්තට බහලා නැමිලා ඇවිලා තමයි පවතින්නේ. එනිසා උපද්‍රවයේ හේකකමක් අහුනේ නැතිනම් මේ කරකඳ යනම මහා කාමයේ අර ගියාපු උපද්දරව අතෙන් එහෙකටවත් තවම යන්නේ. ඒ ඔක්කොගෙම බේරුම තමයි මේ ධරකඳ යන්නේ මහා කාය. ඒව මේ කොහොම විස්තරයේ භූමියේ දීන ඕනම අංකේරම උපදයි. අර විදියට. ඒ වගේ මහණෙනි නුඹලාදී මෙගොඩට අනුමුණේ නැතිනම් මෙගොඩට අනුමුණේ නැතිනම් ගගනද දිවේයේ නැතිනම් කගේ දියපාරට වගේ ගොඩට ගැහුවේ නැතිනම් මානසික අරගත්තේ නැතිනම් අමෝචයට අරගත්තේ නැහැ. වියතුලියට අමුනේ නැතිනම් අතුලත කුමුනේ නැහැ. මොන්හෙති අමොක්ඛනින්නා භවිෂ්‍යත පවස්සකෝනා අමොක්ඛ මහණෙනි උඹලා මේ මහා මොහොතට යනක අදවක බලුනාලේ සංකීර්ත හේතු මොකක්ද ඒකට හේතු? සමුද්දෙන්න වික්කවේ සම්මාදි. සමුද්ද පොණ සමුද්ද පම්මා. මානෙ කම්මයන් විච්චිය මේ සමුද්‍රයට නැමුණ බරවක ඇලුන සම්යම අන්නේ නිසා නොබලා මේ ගමේ ප්‍රවතකට අහුවෙලා මහමෝදත උඹලාට යන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සමහර දැන්වල ඒ මහා මොහොත සතර අපායේ උපමා මේ ගාරඛණ්ඩෝපම සූත්‍රයේදී උපමා කරේ නිර්වාණ මහා සමුද්‍රය කියන්නේ නිවන් මහා සමුද්‍රය නිර්වාණ මහා සමුද්‍රය එකම රූපකයක් කියන්නේ මුගවහගේ එකම අමාරතේ ඇති නිරුවාව. ඒක තමයි මේ පෞද්ගලික විසෝම. මේ නිරුවාන කරා නිරුවානේ කරා යන මග තමයි සම්‍යක් දෘෂ්ටි ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය තමයි අතනින් අදාළයි. සම්මයබ්බේ ලෞකික ලෝකෝත්තර කම්යයක් විදර්ශනා මාර්ග කම්යයක් ඒ සම්මයක් දෘෂ්ටිය ගත්තහම සම්මා සංකප්පාදී අර අකමැත්තේකට සම්බන්ධයි සම්මයක් දෘෂ්ටියෙන් පමණක් නිවනට යන්නට ආර්ය මාර්ගය තමයි මෙතන ආකාරය. අර විපාව තමයි ආර්ය මාර්ගය. මහෞද තමයි නිර්වාණය. බලන්නේ උපමාව හරියට ගැළපෙන හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ආර්ය මාර්ගය නැමැති මේ විපාර දිගේ ගියහම නිර්වාණය නැමැති මහා සමුද්‍රයට වැටෙනවා. එකයි මේ කළ දේශනය. මානෙ නොබලත් එළද කායමෝනේ නැත්නම් මෙලද කායමෝනේ නැත්නම් මේ ලෝක ආතෙන් යුක්තෝනේ නැතිනම් නොබලා මෙලකට මේ මහා සමුද්‍රයට නැමුණද එකත්තට බර වුණා ඇලුණා මොකද ආයතනං අවිදං ගතියට අරගෙන සංඝාව උපදිනවා සංඝාවයේ කරන්නේ. අනෙක් රූපං වික්කමේ සිය රූපං පාද රූපං එච්ඡේසා කන්නා උපජ්ජමාන උපජ්ජති එච්ඡේතමාන අත්තකම වෙන රූපය ඒක එකක් මధుර වූ එකක් වශයෙන් අරගෙන අනේක කර්ණාවෙන් ගැට ගන්නවා කියනවා. මේ කාරණා දෙකෙන් මගාර තවත් අපි දෙටි කළා ගන්නකොට අත්කන්නාකාදී ඉන්ද්‍රයන්ට හමු වෙන රූපකාන්තාදී අරමුණු දෙලී රාගය ආකාව තණ්හා ඇති කරගෙන අන්න එතකොට ඒකත් අයින් වුණා මේකත් අයින් එතකොට අර ආර්ය මාර්ගයේ නැවතුම් ගිය පාර ධ්‍යානය අන්න උපද්දව දෙයකට අර ගවකම ඒකත් අයින් වුණාම මේකත් අයින් වුණාම යන්නේ කැදී පාර දෙකේ මොකද ඒ වාගේ මේ යෝගාව දැන් තරකම උපමා කරන්නේ යෝගාව. දීපාරණ උපමා කරන්නේ ආර්ය මාර්ගය. දැන් යෝගාන්තරය මෙදුරට එකකට දෙකටම අයිනවා. වැල්වල පැටලෙනවා. වාගාදී කෙලෙස් වැල්වල පැටලෙනවා. දැන් යම් කියන්නේ ආර්ය මෙන්න මේකයි යෝගිකම් තීරණ පාරණියම් තීරණ කියලා දුන්නාන්නේ. මොකද එකට දෙකට කියන්නේ මේ අධ්‍යාත්මික බාහිර ආයතන වලට කියලා තමයි. අර ගරකංග වැල්වල අකුවල පැටලෙලා දිය පාරට යන්නේ නැතුව වගේ යෝගාවචරය මේ අස්කන්නාකාදී ඉන්ද්‍රියන්ට අහගෙන රූප ධර්මාදී ආරෝපණ පිළිබඳව ඒව ආසාවෙන් අරගෙන සංඛා මාන වෘත්ති වශයෙන් අරගන්නවා අරගෙන ඉතින් මේක ඇලෙනවා දැනෙනවා ඔන්න ගන්නද ආර්ය මාර්ගයෙන් නැති විපාරක යන්නේ නැහැ අපේ බෞද්ධ උගාතිනේ ඕක තමයි යන්නේ. ගිය පාරට යන්නේ නැහැ. ඒක ආර්ථනයන්ගේ ඇරෙනවා බැඳෙනවා ඇතලේ තමයි. ආර්ය මාර්ගය. මත්ථේ සංකීතෝ සිඛෝ වික්ඛවේ නන්දිරාගත්තේ තත්ත්වය අර බඩ විලෙනවා කියලා කියන්නේ මහණෙනි මේ නාන්දි රාගය කියන එකද රාගය නාන්දි රාගය කියන්නේ පද දෙකක් එකතු වෙලා දුක්ඛ කාමයේ දේශනා කරන තැන් වල නාන්දි රාග සහගතා කියලා දේශනා රාගයම තමයි එකට තවත් ඇලීමේ තවත් ඇලීමක් තවත් ඇලෙන් කරතරා කවින් ඇලෙන රාගය කියලා ගන්න. අනේ ඒක තමයි අර දරකඳ අර සිය පාරට අහු වෙලා යන ගරකඳ ගොඩට ගහනවා කියලා ගන්න ඉන්නේ ගොඩට. ඒ ගොඩට එනවා කියලා කියන්නේ අත්නිමානයට අදින අත්නිමානයට කියලා. මේ ගරකඳ ගොඩට ගහනවා. ගොඩට ගැහුවම එක කාර්යයක් මේක තියෙනවා. වැක්කක දෙවිලා මේ දරකඳ විදේ බැඳිලා මේක දරකඳක් ගලස්ස කියලාම අඳුර ගන්න බැරි මට්ටමට පාස් වෙනවා. පොඩ්ඩක් ගන්නවා. අත්නිමානය කියන්නේ මානයම තමයි. මේ සාසනයේ සතිපත්ති පරල භික්ෂුවක් වුණාම මේ අධික මානයට අහු වුණා. මාන්නකාර ගමට විවිධ දරින් කරදි වලට අර දරකඳ ගලස්ස දරකඳක් කියලා අඳුනගන්න. ඒ වගේ යකකම් කරන දැන දෙති. ගාස්කාන්තර කියන තැන ගාස්කාන්තර ගාමයි. ගායන පිළිඳ යනකොට විශ්වාස. සම්ගතන්නක ආරම්භ කරකන්ද නරන්ත ඉන්දියාවේ කියලා අංග ගන්න බැරිවමාද? මේ ඒ තැනට යනකොට දෙකන් ආදී වැඩ කරනකොට අනේකයි ගානකට ඊළඟට තියෙනවා පරිච්ඡේද ගණනාවක් දීර්ඝ විස්තරයක්. ඒක බලවල කියන්න අපාය. ආදී. කාමයෙන් තමයි කියලා. ඊළඟට අතමෝත වික්‍රමයේ මනස්කම්පා මහණෙනි දරකඳ මිනිසුන් ගන්නවා වගේ මේ මනුස්ස අග්‍රාහක කියන්නේ මොකක්ද? දරකඳ කියන්නේ යෝගාවචරය. මනුස්ස අග්‍රාහක කියන්නේ මිනිස් වර්ගය. දරකඳ අල්ලගත්තා මේ යෝගාවචරයේ කුඳලා ආදරාජ මහා මග්ගේ සහලෝකී සහ සුදී යන්නේ කාර්යයන් එක්ක ඒගොල්ලෝ දුක් වෙනකොට මෙයා දුක් වෙනවා. ඒගොල්ලෝ සැප වෙනකොට මෙයා සැප වෙනවා. කාර්යයන්ගේ නොයේ ආර්ථ කරන කටයුතු කර දෙමින් දිවියක් වගේ හැදෙනවා. මානසිකව අල්ල ගන්නවා කියන්නේ අල්ල ගන්නවා කියන්නේ නමුත් අධම්මය රස බොහොම කැමරයි. ප්‍රතිපත්ති කාරණයන් පිළිබඳව කාර්ය කාර්යයන්දී ආය තමන්ට උදව් වෙනවා නම් උපකාර කරනවා නම් ඒකට බොහොම කැමරයි. නමුත් දැනෙම කොට මේ ආකාරකත මානසික අධිකාර තමයි මේ යෝගාන්තයවත් මානසික අධිකාරය. මේකෙන්ගේ අනුපාදකම් අදාළ වෙන අපේ දුක වල දෙන්නේ හැම දෙයකටම ඉදිරියපත් වෙලා හිටාම ජීවිත වාගේ කටයුතු කරනවා. මානසික ක්‍රාහය කියන්නේ මානසික වල කරගන්න මානසික කරගත්තාන් පස්සේ ආල් ගන්නා දේවාලකාර වෙලා ගිහිල්ලා එක මහ මුද්දකින් ගැලවිට පිටෙන්නේ නැහැ. මානසික වල කරගන්න කායික ලායිකාවන් ඇතුළු කරන්න ඕන තමයි තමන්ගේ ගෞරවත්වය රැකගෙන පූජනීයත්වයේ තියාගෙන තමයි කායික ලායිකාවන් ඇතුළු කරන්නේ. ගාමිත්‍රේ වගේ නේද? ඒකට දෙකක් තියෙනවා පාන. ගාමිත්‍රේ වගේ ඇතුළු කළාම කායිකයේ කුසලයක් බලවත් පාන. ඒක විශ්වවිද්‍යාලය ගායක ගායකාවන් අතුල කරන්න ගමන් නෑදෑනුනා පූජනීයයි. තමන්ගේ පූජනීයත්වය තියාගන්න. ඊයාගේ අනුපාඩු ගන්න යන්න කටයුතු කරන්න. ඊයාට මේ සාධක වූ අපේ දේවල් උදව් පදව කරන් ආරෝණියව කරන් මේ වගේ කරනවා. ඒකට පූජනීයත්වය ගන්න. කාර්යයෙන්ගේ කුසලයක ලොකු බාධාවක්. අනිහිම යාම තමයි මේ මනුස්සයන් අල්ල ගන්නවා කියන්නේ. මනුස්සකරාහක. අර ජගකන්ද දියේ පාරේ දිය පාරට හම්බලා යන ජගකන්ද මනුෂ්‍ය පිටිදාන අර දවකලා හොඳ ජීවිතයක් ගන්නාද මොනවා කාර්යයක්. ඒකර කවුන්ටර් ඒකර පද අවගමනක් ගන්න නැහැ නියමාවලියේ මහමෝද ඒවා මේ යෝගාචරයව මනුෂ්‍යයල්ලා ගන්න සමනා සම්බන්ධ ගම්වලට නිදිලා තවස්තව බොහෝ දුරදී යනවා. බොහෝ දුරදී යනවා. ජීවිතය තමයි මානසිකාග්‍රාහයට පාරයි. නමුත් ඇතම්ම එකකට කැමති. නමුත් එහෙම කැමති වෙනවා. වික්ෂුන් වහන්සේලාගේ පූජනීයත්වයට කැමති වෙනවා. ගෞරවණීය බවට පූජනීයත්වය තමයි දායක දායකාව කැමති වෙන කන්තිවල. තමත් ලාභයක් ප්‍රයෝජනයක් ගන්නෑ. අර පූජනීයත්වයට සතුටු වුණාම අන්න වටිනා කුසලයි. එහෙම නැතිවෙලා එහෙම කුසලයක් වෙන්නේ නැහැ. මොකද දායකයන් කුසලයකට මුඛ භාවයක්. ඒක තමයි මානසික ආගන්නවා. යන්නේ නෑ අර කලකන්ද දීපාරක අන්දලා මහමුහුද යන්නේ නැතුව වගේ. මේ තරත්තා මේ යෝගාවචරය දරන උපමා කර ආදි මාර්ගයට යනවා. යන්නේ කියන්නේ මිනිස් මානසික ආගන්නවා. මානසික අන්තරාලය. අකමෝකෙච්චේ අමනුස්සක්කා මානෙවි අමනුෂ්‍යයන් අල්ලගන්නවා කියන්නේ මොකක්ද? ගැඹුරු ගමික්කමේ නික්ක අන්නතරම් වේදනකායන් නිකායවරම කල්පනා මේ මහා ධම්ම වල ආදේශ වලින් මේ පිළිදෙන්න ඒ විස්වාක් වශයෙන් නෙමෙයි කවුරුමා. ඒ මානදම් කරනවා ප්‍රතිපත්ති ධර්මයන් කරලා. අඤ්‍යතරං දේවනිකායම් මේ දෙන්න මම බ්‍රාහ්මණයේ දෙන්න ඒ ලෞකික තප සම්පත් ලබන්න බ්‍රහ්මචර්යාව අමුතු අල්ලා ගන්නවා කියන්නේ මේ බුද්ධ සාධනයේ ඒකට ප්‍රතිපත්ති කරන්නේ නැහැ අවශ්‍යයි. ඔය දිව්‍ය කප්ප බ්‍රහ්මකප්ප අකම්මය අවේ කලාවට අවේ කලෙන් එකක් නෙවෙයි අපේ නලින්දු එකක් උත්නේ. ඕලකරණෝ දිව්‍යකප මහත්කප බ්‍රාහ්මකප අපේ භවයේදී විකලක. නමුත් ඒ වාගේ කිසිම පරප්‍රයෝජනයක් කියලා කිසිම පරප්‍රයෝජනයක් කියලා මේ පාවදුක ගෙවා ගැනීමක නම් කිසිම අපකාරයක් අවුස්සෝ. ඒ තාත් මොනවාද දේවපත්ය. දෙවිය වෙන්න බ්‍රහ්මය වෙන්න අවිද්‍යට යන්නේ තාත් මොනවා. අන්න මෙන්න ඒවා පතාගෙන ප්‍රතිපත්ති කරනවා නම් එහෙම ගන්නවා බ්‍රහ්මචර්යාව පුරනවා නම් තමයි අමෘතවාදකය. අර දරකද අමෘතව අරන් යනවා. මේක පාදුමාරය සිල්වන්නුගත් සම්මාන මහල් වර්ධනයක් කියලා හිතාගෙන අමෘතයන්ට අහුවෙලා විමාන දේවතාවා වගේ අය අරගෙන යනතාවන්ගේ විමාන වල අඩිවල දාන්න හරි මොනවද කියන වචනයක් අම්මුමාරය සිල්වන්නුගත් මානසික අල්ලගත්තා වගේ තමයි. අර ලෞකික සබලම්බන් පදපතා ප්‍රතිපත්ති ධර්මයන් පිළිම මානසික අමනුෂ්‍ය අල්ලගත්තා. සංකාර තරකකට යන්න බෑ මේ පාඩකයි. මෙතන යෝගාවචරය ආනන්ද කරකකට එමනම් දරකම නැති යෝගාවචරයාට ආර්ය මාර්ගය නැති පියපාරට වැටෙලා යන්න බැහැ. නිවන් මහා සමුද්‍රේ පරා යන්න බැරිද? ඒකයි. බුදුරජාණන් වහන්සේ වදාරන එහෙම නූරෝ මනුෂ්‍යයන්ට අහුනේ නැතිනම් මහණෙනි නුඹලා අමනුෂ්‍යයන්ට අහුනේ නැත්නම් ඔක්කොම වෙන වෙනම තේරුම් කරලා දුන්නා මනුෂ්‍යයන්ට අහුනවා කියන්නේ මේ කාලේ අමනුෂ්‍යයන්ට අහුනවා කියන්නේ මොකක්ද තමයි මේ ආර්ය මාර්ගයට බැහැලා ඉන්නවා නිවන් මහා සමුද්‍රේ කරා යනවා. දරකන්ද උපද්දර ඔක්කොගෙම තේරුණාම තමයි ඊපාරෝත්තේ විදෙල්ල මහමෝදක වැලකාම් වෙලා නැතර ජීවිත දෙන්න බෑ. නැත්නම් යන්න බෑ දීපාරෝත්තේ මහා. ආරක්ඛග්ගාවෝච දීසු පංචන්නේතං කාමගුණානං වදවති මහණෙනි ආරක්ඛග්ගාහය කියන්නේ මේ පංචකාමයට නම් ආරක්ෂ කියන්නේ සුලිය ඒ ගාමී බොහෝ දෙනෙක් ඇතිවෙන්නේ හැරෙන තැන් ඒවට ලක්කලම් කියලා නමකුත් අපි ගැඹුරයි කියන්නේ. සංගයයක හැදෙන තැන් වල හැපුණාම එතන යක ගැඹුරුයි. ඒ තැන් වල තමයි අර වතුර පාරක සුළි තමයි. සුළියක හොලාම ගරකඳ ගඟ දිවිල්ල ගාල්වල හැදෙලා පොක්පත්තන් වල තියෙනවා. ගාන්නේ නැහැ. ගිය පාරදී ඒ වගේ යෝගාවචරයා මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන යනකොට බැරි වෙලාවක පංචකාම ඕමක අනුභවය අර සුලිය කාරණා. මේ තහනම් යතම ගහනවා. මතුවේ දැන් යතම ගහනවා. ඒක වතුර නිකන් කරකැවි කරකැවි නිකන් ආරයක් වගේ හැදලා ඉඳක් හැදෙනවා. මේ දැකලා තියෙන්නේ නැත ඉඳක් හැදෙනවා. මේකෙන් කල මේක තවනා යකටාලෙට අර කරකන්ද ගල් වල හැදලා කැඩිලා කුඩු කරනවා. මේ සුලි වගේ තමයි කරකඳන නැති යෝගාවචරයා පංචකාමයේ නැති සූර්යතාව ආලෝකයෙන් තමයි කතාව කරන්නේ ආයනම් ඔලුස්තරම් ගතම ගහ ආර්ය මාර්ගයේ ඇත්තකම ගන්න බොහෝ කර්මවල බුදුරජාණන් වහන්සේ මේ පංචකාමය සුලියට උපමාවක්. මොකද ඒකට අහුවොත්ේ මායවලු ගන්නවා. ඒ පංචකාමයේ ඕන තරම් කියන්නේ ආත්මීය විශ්වඥාන්තර වාකාමල අපේම දුවිලා දීබවට පත්වලා ඒ කියන්නේ මොකක්ද කියලා අනිත්‍යක තාපකය රජිනවා මාර්ගාවට කරිනවා කියන්නේ. කාණගාර ලබ්ධු බොහොම ආදාය කරගත් සම්මානයකට දෙවිනාන්දට බාරපත එනවා. දෙවිනාන්දේ මහාකාරයේ කාණගාර දෙකක අන්තර කරගත් මුල් මුල් වාක්‍යයක් කරනකොට ඉන්නාටකටම තාපති ආදී මෙතෙන්ට වඩනකටම කල්පය ඉක්මන නැතිස්සා ඒ කාරණික විවර්ධනායක නිර්වර්ධන අර යට වෙලාවේදී කියන්නේ වැක්ක බොහෝ කරා ඉතින් දෙවිලා මුත්තෙත් පස්සම්කේ ඉතින් පස්සේ පයෙන් යනන්නේ මොකක්ද සිය දුරිය කාරණා ඕස්කාරණ සිපාස්සේ යාමෝ දැකලා ධාන ප්‍රදවාගෙන සමාපatti උපදවාගෙන ආයන මානසික පලාතක වර්ධින්නේ නැහැ කියලා මාරයි. ඔබට අහුනාම ආයන ඔලෝස්සන්න අම්බ වෙනවා. ඒක දිය දුරිය කොමා පාන්දලා. අවුගෙන එකක් හරියට දිනවල බොහෝ කාලාන්තරයක් තිස්සේ මේක පුරුදු වෙලාදී මා හිතන්නේ මේකනේ මානසිකව පමණක්නේ ජීව පක්ෂයෙන් මේ වර්ගයා ඉදිරියට යාමට ඇති ස්වභාවික එකක් මා අන්තිම ඉතිමාකාරයක් මේ පංචකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුෂ්කර 10යි. අනිත්‍යංක ඉස්ත්‍රී රූපේ ඉස්ත්‍රී කාර්ය රූප කාර්ය කාර්යකට පොන්සත් වගේ පහක්. ඉස්ත්‍රීංක පුරුෂයන්ගේ රූප කාර්ය කාර්යකට පොන්සත් වගේ මේ පහක්. අනුන් එකක් මගේ දිනුවලට වත් ගන්න බැහැ. නාම විස්කලේ අඥාන ඒක මේ පස්සේ සාමපස්ස. යම් ඒවං පුරිතස්ස තික්කම් පරිආදාර වේ. යකේතම් විස්කලේ අනිත්‍ය වේදන දුක් 10ක් තියෙනවා අන්තමක මුලින්ම බලන්න. මේක මහා මුදුන පරිණතන වේදනාව කියන එක දේශපාලන වැඩක්. නිශ්චයයේ පෞද්ගලික වැරද්දක් නැහැ. මේක තමයි මේ කාමලෝකයේ තියෙන ඊටාම භයානකම. කාමත්ම භයානක. තියෙනවා මම ගංගා ප්‍රදේශ ආරාමයේ මොනවත් කියන්නේ නැහැ. සාම සංකා බොහෝම දැනුමක් සාර්ථකව ධර්ම දේශනාවේ ස්වરૂප මොන ආකාර ප්‍රකාර කොහොම දිවිච්ඡාමිනම කාමික නැතත් පහළලාගේ කුලියතර අන්තක අරමුණ වෙනවා මම බුදුම කයා කාර්යස්වාමීන් වහන්සේ නම කන හතරේ මේ කපල්ලකාමී වැඩේ පිළිගන්න. ආස්වාමීන් වහන්සේ නම කවුරුත් පරම දෙපා. මේ සුද්ධිකාර ආයතන පොලේ ධර්මයේ අභියත තියෙනවා. ඒ අය අන්තිමට අසරණේ වෙලා තමයි අසරණේ වෙලා මරණ අන්තිම අනුන්ට අන්දරණය වෙලා මරණයට මරණ බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් පස්සේ පාරේ කොහොමද අර ධාරකද දියුණියට අවුනහම යට ගහලා ගල්වල ඇදලා කුඩුපත් කරනවා ආයෙ ගානෝ මේ පාරට වැටෙන්නේ ඒ වගේ තමයි මේ ධාතනීය යෝගාවචරයේ කොවිඩ් විපස්සනාය පුරනවා මේ පංචකාමයේ නෑ සුලියකම ආගත වික්ෂුණීමුත් ඈ කල්පිත අර්ථයන් තමයි ඔක්කොම දුර්ගාන නෝකලා අදිට පරිස්සම් වෙනවා. අවුරුදු 10කට විතර වගේ කාලයකදී පාපාන වෙනවා. ඒක නෙමෙයි. අවුරුදු පමාරක් කරේ. මේ පඤ්ච කරමුගේ සාහලලා බලන්න. සම්පූර්ණ විනාශ කරනකොට තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා මොළ අර්ථකාරී. ඉන්ද්‍රිය මා පුදුම ශ්‍රද්ධාවක් ඇතිවෙනවා කොහොමද බුදුරජාණන් වහන්සේව හොයාගෙන අවබෝධ කරගෙන දේශනා ආරක්කක්කා හෝති වික්කවේ පංචන්නේ තං කාමගුණාන වරිතා මේ සිද්ධිය කියලා මේ පංචකාමයන් පංචකාමයන් විශ්ව පිළිබඳව මකරතර ජීවිතවන් ඕතරමද දකින්න අප්‍රමාද ඔබ තමයි මාර්ගතාව ජීවිතවනා ආර්ය අරතරතර යට ගහනවා ඉවරට ඉවර යටද ආර්ය ගුරුකන ආර්ය මාර්ගයේ ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ වදාගෙනවා මහණෙනි ජීතුලියට අහු වෙනවා කියන්නේ පාද ගන්නයි. අතනෝත් දෙක්කේ අන්තෝ කූටි බල. කූටි බල. ඕනේ අතට දුන්නා. දෙක්කේ දෙක්ක දුස්සීලෝ හෝති පාප ධම්මෝ අදති සංසත්තර සමාචාරෝ අත්තවනෝ තමන පරිඤ්ඤෝ අබ්‍රහ්මචාරේ බ්‍රහ්මචාරේ ආපකරණයන්ට ගැටිලා මහපස්තර සමාජාව බොහෝම කැකෑල් සමාජාව තමයි අතුරු බොහෝම අපිරිසිදු අසම්මුජාත පොල් බවට බලන්න. පොල් මොකක් ගන්න? අස්සමනෝ සමන පටින්. රමණේ නෙමෙයි නමුත් රමණ ප්‍රතිඥාව. අබ්‍රහ්මචාරේ බ්‍රහ්මචාරේ පටින්. බ්‍රහ්මචාරේ නමුත් බ්‍රහ්මචාර ප්‍රතිඥාව. අද සමාධි සුඛෝවන්තරව අපි දන්නවා අවතරන් ඉතින් අපි මොන කාලේ යන්නද කතා කරලා බුදුරජාණන් වහන්සේ කතමෝදිකේ අනුකෝපෝති අදතර තමයි මොනාදයක් ඒක දුෂ්ටිලෝ ආමදම් අසුචි සංකප්පල සමාචාරෝ සම්බුදා අත්තමනව ශ්‍රමණ පරිංග අබ්‍රහ්මකාරී බ්‍රහ්මචාර පරිංග ඕක තමයි අතර දුන්නා අවදාක දරකඳ අතර දුන්නා කියන දිරනවා අතර දිරනවා දුන්නා ටිකක් දුර යනකොට මොකද වෙන්නේ මේ දියපාරට අදවල ඒකටම කැඩේ අනුගාපකනේ කොහොම වෙලා හිටද කියලා. මහෝදරේ කියලා හිටා කැලපිට දිවිදෙන්නේ නැහැ. කැලපිට දිවිදෙන්නේ නැහැ. ඉතින් මේ කියලා ලද උපද්දරව අකකම අහුනේ නැතිනම් ඒ දරකම යපාල දිගේ වශයෙන්ම ගිහිල්ලා මහා මොහොතට ගිහින් ගලට අහු වෙලා නැත්නම් ගලට දිලිද මහා මොහොතට ධම්මේක එක්කවේ නිබ්බාන නින්නා භවිෂ්‍යත නිබ්බාන කෝණා නිබ්බාන සම්භා මානෙ නොබලන්නේ උපද්දර වාක්‍යයෙන් විතුරනවා නිවනට නැමෙත් නිවනට ඇවිච්චා මේ පරිසරයෙන් නිදෙන්න. අකම්පිතයි. කාමකිස්තේ මොකක්ද වහනේකද හේතු? නිබ්බාන නින්දා වික්කරේ තමා. නිබ්බාන මොනා විස්හාන තමයි. ආනන්දයි. කාමයන් නින්දා ආර්ය මාර්ගය දැන ආර්ය මාර්ගය කියන්නේ සෝතාපන්න කියන්නේ ලෝකය. සෝතී කියන්නේ දීපාව. ඒ දීපාව තමයි ආර්ය මාර්ගය. සෝතාපන්න කියන්නේ දීපාව කරගන්න. ආර්ය මාර්ගය ළඟදී දීපාවට ගැටුණා කියන එක සෝතාපන්න. ඕකේ කියන්නේ මෙතනම ආගමා. මානෙ නොබලාත්මේ උපස්තර වාක්‍යයෙන් නිදුනගාම. නිමකට නැමෙච්ච නිමකට බලවෙච්ච නිවනට ඇලවෙච්ච පිළිකක්. මොක සංකීර්ණ මොකද්ද මහණෙනියකදී නිබ්බාන නිකාලිකේ සම්මා. නිබ්බාන පූර්ණ නිපාත පස්පා ආර්ය සංඥාන්තිය ආර්ය මාර්ගයේ නිමනට නැනෙත් නිමනට ඇලෙත් නිමනට බලෙත් නිවන් පරායය නිවන් පරායය එක තමයි ආර්ය මාර්ගයේ නිවන් පරායය ආර්ය මාර්ගයේ නැමෙන්නේ විද්‍යාපාරය දස බල අවස්ථර ගුවන් විදුලියේ කරන නම එතන කාලයක් මගේ අධ්‍යයනයේ කරන එක නිත්‍යාකාරව විස්තරණය කරනවා. කයක් විතර වෙනකොට ප්‍රයත්නක් වැඩිකාරයි කියනවා. එතකොට හොඳට විස්තර කර දෙන්න පුළුවන් කාරණා. මේක තව කියනවා පැයකට වැඩි කියන විකාර ප්‍රවාහය. අටුවාචාර්යයන් වහන්සේ අත දෙලා හොඳට තපස් කරලා ඉඳලා තියෙනවා මහා දීර්ඝ විස්තරය. ඒක විශ්වාසයෙන්ම කාටද? ඉතින් මේ ධාරපන්නකම දුරේ ඉතරෙන්න ප්‍රතිපත්ති ධර්මයන් භාවනා මාර්ගයේ දුබකව ඒ යහපත ඇතිවීම උපාන්ත සත්‍යයෙන් මොන්නේ නැහැ. නැද විුණේ නැහැ. ගොඩට ගැන්නේ නැහැ. මනුෂ්‍යයන්ට අවුල කරනවා අමනුෂ්‍යයන්ට අවුල කරනවා දෙවියට අවුල කරනවා ඇතුළත කොහොමද යන්තම් නොබලා නිවලට නමනවා නිමකට ගන්නවා මොකද වහන්නේ හේතුව මේ විපාවන නෙන්නාමිතරේ බලනවා ආනන්ද ආර්ග මාර්ගය නිවලට නැගලා බලන්නේ ඒ නිසා වගේ තේරුම් අරගෙන තමන්ට පුළුවන් තරම සමාධි දර්ශනා වඩලා මේ ආර්ය මාර්ගය කරන් ශ්‍රෝතක මේ පාරේ වැටෙන්නේ වැයම් කරන්න ඕනම කරාම මේ ආර්ය මාර්ගය මනසි ඊය පාරේ ගමන් කරලා නිවන් මහා සමුද්‍රේ කරා පැමිණෙන්නට පුළුවන්කම ඇති